දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි तस् भगवतो अरहतो सम्मा एतं सन्तं एतं पण्डितं यदिदं विरागो रोधो निब्बाणः अति पूजन्य महोपाध्याय महान से प्रमुख කරුතර යෝගාචර සංඝරත්නයේ අවසරයි. පසුගියදා අපට අසන්ට ලැබුණු පටිගත කළ ධර්ම දේශනා කීපයක් නිසා අප යෝගාචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන නොයෙකුත් අදහස් උදහස් ඇති වුණු බවත් ඒ නිසා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ධර්ම දේශනා පෙළක් පැවැත්වුවොත් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බවත් අතිගරු මාහිපාණන් වහන්සේ මට මේ මෑතකදී ආරාධනාවක් කළා මුලදී ඒ ගැන හේතු කිහිපයක් නිසා මා පසුබට වුණා නමුත් මාහිපාණන් වහන්සේ මට ඒ ගැන නැවතත් නන්දු කෙරවීම වශයෙන් යම් යම් දේ නිසා එය කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා පෙරපර දෙයිග උගතුන්ගේ විවාදයට භාජන වුණු ගැඹුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සරණ වනේ මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධව උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා ඒ නිසාමයි අර කොතිකුත් ගැඹුරු සූත්‍ර පාඨ ආදී තිබුණත් මේ අවස්ථාවේ මේ දේශනා පෙළටම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අපි තබා ගත්තේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මෙය ශාන්තය මෙය ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තෘෂ්ණාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය මේ සූත්‍ර දේශනා පිළිබඳව ඒ සාකච්ඡාව කරගෙන යන අතරේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මේ විදිහේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඨය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙන මේක කර්මස්ථානයක් හැටියටම ඒතං සන්තම් ඒතං පණීතං ආදී වශයෙන් නිර්වාණයට සිත යොමු කරන සිත නම් වන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය පැවැත්වුවොත් සමහර විට අර ධර්මයේ ඒ ස්වාක්ඛාත වූ ධර්මෙහි සම්දිඨික අකාලික ඒහි පස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බ ගුණ වල අගය අපට තේරුම් ගන්න පුළුවන් වන්ට පුළුවනි. එහෙම ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනා පිළත් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම වශයෙන් පළමුවෙන්ම කාරණා කිහිපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්නට වෙනවා සමහර කාරණා පිළිබඳව කියන්ට තිබෙන දේවල් පිළිබඳව පසුබිම වශයෙන් විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා සාමාන්‍යයෙන් ප්‍රකීර්ණක දේශනා වශයෙන් අපි අටුවා සාහිත්‍ය ගැන එහෙම ප්‍රකීර්ණත්ක දේශනා වශයෙන් හඳුන්වන සිරිතක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන తත්වය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව සමහර නිගමනයක් එක නිගමනයක් දෙන්න බැරුව නොයෙකුත් අවස්ථාවල වල විකල්පාර්ථ දෙනවා මෙසේත් විය හැක මෙසේත් විය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා සමහර තැන්වල තිබෙනවා පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත් වුණු යම් යම් නිගමනක් දෙනවා. ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවන් නිහඬමක් නිසාද කියන එකත් මේ කාලේ උගතුන්ට ගැටලුවක්. මේ විද්‍යේ තත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි යම් යම් ශාසන පරිහානිය පිළිබඳ ලක්ෂණ හැටියට සංයුත් සංගයේ නිදාන වර්ගයේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇතිවන භික්ෂූන් තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවාට අහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත ඒවා පිළිබඳව ඒවා ඉගෙන ගැනීමට ඒවායේ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා ඒතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුන්‍යතා පරිසඤ්ඤුත්තා තේ සුභඤ්ඤමානේසු න සුසුසි සාන්ති න සෝතං ඕදහසං ඕදහිස්සanti න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සanti න තේ ධම්මේ උග්ඝහෙතබ්බං පරියාපුනිතබ්බං මඤ්ඤිස්සanti ආදි වශයෙන් ඒ අතීතයේ ඇතම් භික්ෂූන් අනාගතයේ ශාසන පරිහානිය ලක්ෂණයක් වශයෙන් ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන් යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දක්විය හැකි හේතුවක් තිබෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් බැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ වෝහාර දේශනාවය. ඒ නිසා එහි තරම් ගැඹුරක් නැත. ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් බැසගත්තා. ඒකත් මේ සූත්‍ර පිළිබඳව සැලකිල්ල අඩු වීමට හේතු වුණා. ඒ වගේම මනෝරත පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා මුල් අවධියකදීම මේ ලංකාවේ පර්යාප්තිවාදීනුත් අධිගම්වාදීනුත් අතර එක්තරා විවාදයක් තිබිලා ජයග්‍රහණය කළේ පර්යාප්තිවාදීන්ය ඔවුන්ගේ අවසාන නිගමනය කුමක්ද වුනේ ශාසනය පැවැත්මට අධිගමය නැතත් පර්යාප්තිය වුණත් ප්‍රමාණවත්ය කියන එක. ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංසායලාදී මැදේ ඒ අපේ අතීතයේ භානකයේ ස්වාමින් වහන්සේලා එහෙම ඒ පර්යාප්තිය රැක ගැනීමට දරු උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලිහි යන්න ඉඩ තිබෙනවා. ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ අටුවා යුගයේදී යම් යම් විපරිණාම අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණු බව පේනවා. ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊටමත් පැහැදිලි ධර්මයේ පිළිබඳව සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට සමහර අර්ථ තිබෙන පැහැදිලි අර්ථ වෙනුවට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස් එකට එකතු කරන බව පේනවා. සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් වන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා ගැඹුරු අර්ථ නැකී යන ස්වභාවයක් තිබෙනවා. සමහර විට සංශෝධන වලින්, ග්‍රන්ථ සංශෝධන වලින් අර්ථ සේදිලා යනවා පේනවා. සමහර විට අර්ථකථන වලින් අර්ථ විවරණ වලින් ආවරණය වෙනවා පේනවා. අන්නේ බඳු තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා. ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු තිබෙන්නේ මේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ සරලත්වය තුලින්. නිර්මල ජලාශයක පතුලකින්නක් වගේ. ද්වේ නාමකින් නාමංච රූපංච දෙක නම් කිම නාමයයි රූපයයි. මේ බුදු පියාණන් වහන්සේ අර සත්‍යවිරි දිවියේදීම මහරහත් පදවිය ලබාගත් සෝපාක සාමණේරයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න 10න් දෙවන්නයි. හරියට අර 10ට ගණන් දන්නවාද කියලා දරුවෙකුගෙන් අහන්න වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ ඒ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නොවේ. අරහත්වයෙන් කෙලවර වන විද්‍යේ ප්‍රශ්න මාලාවක් බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වූ අර්ථම බලාපොරොත්තු වූ පිළිතුරම සෝපාක ස්වාමින් වහන්සේ දුන්නා. මේ දෙවෙනි ප්‍රශ්නයයි අපි මෙතන සලකන්නේ විශේෂයෙන්ම නාමංච රූපංච. එතකොට විදර්ශනා පාඩම් පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් කියන මේ කාරණා දෙක. මේ නාමයක් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවලත් සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනිව යෙදෙනකොට නම කියන අදහසයි එන්නේ. නමුත් අටුවා යුගයේ අපට පෙනෙන මේ වෙන එකක් තබා මේ සෝපාක ප්‍රශ්නය සඳහන් වෙන මේ පරමත්ත ජෝතිකාවේ පමායි අටුවාවේ විස්තර කරන තැන්වල පවා මේ නාමය කියන එකට නම කියලා කීමේ මොකද්ද අඩුවක් මදිකමක් වගේ පෙනෙන බව පෙන්නවා. ඒ වෙනුවට මේ නොමන නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තිබෙනවා. ආරම්මනාභිමුඛං චිත්තස්ස නමනතෝ ඔය විදිහට චිත්තස්සච නැති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතෙහි නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි අරූපං නාමන්ති උච්චති සියලුම අරූප ධර්ම නාම නමින් හැඳින්වෙනවා ආදී වශයෙන් ඔය අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් ඕක බොහොම ප්‍රකට අර්ථකථනයක් වුණා මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් නාමය ඒ සමහර විට අර නාම කියලා ගත්තාම ඒක සරල වැඩි කියලා සැලකුවෙ නැති මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදිහේ සංකල්පයක් නිසා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනම නම් සූත්‍ර දේශනාවල මේ නාමය ඒ නම කියලා ගත්තත් ඒකෙත් යම්කිසි විශාල ගැඹුරක් තිබෙන බව එළි වෙන සූත්‍ර තිබෙනවා. නාමං සබ්බං අන්වභවි නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු මේ සංයුත් සංගයේ සදාත්තක වර්ගයේ තිබෙන ගාථාවක් නාමං සබ්බං අන්වභවි නාමය සියල්ල යටපත් කොට සිටියේය නාමා භීයෝ නවිජ්ජති නමට වඩා වැඩියෙක් නමට වඩා ලොකු දෙයක් නැත නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නකු මේ නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත් වෙයි වසඟයට එයි කියන මේ අදහසක් මේ නාම කියන ඒ ගාථාවේ නාමය පිළිබඳ ගාථා සඳහන් වෙනවා ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒක සමහර විට මේ කාලේ ඒ අර්ථ දීමේදී පවා එහි තිබෙන මූලික අර්ථයෙන් මැකිලා ගිහිච්ච බව පේනනවා. අක්ඛේය සංයිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ අක්ඛේය සංයිනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිච්චිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාවුය එයින් ඔබට යන්නේ නැහැ කියන එක අක්ඛේයස්මින් පතිච්චිතා අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ ඒ නම් වලින් නම් කර කියන දෑ පිළිබඳව පිරිසිඳ අවබෝධයක් නැති කම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැතිකම නිසා යෝගමායන්ති මච්චුනෝ මායාගේ වශයට යෙත් ඉතින් මේ ගාථාවලනොත් අපට පේන්නේ මේ නාමයේ යම්කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මෙතන මේ නාමය කියලා කීමේ අඩුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බැලිය යුතු තිබෙනවා. දැන් නාම රූප කියන එකේ නාමය අපි ගත්තොත් සම්මාදිට්ඨි සූත්‍රයේ මෙදුම් සංගයෙන් සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූපයේ තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා චත්තස්සෝ මානසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතාවුසෝ නාම රූපං බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන්නේ අවත්නි මෙන්න මේක නාමයයි සතර මහා චත්තාරිච මහා භූතානි පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයනොත් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මෙය රූපයයි මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. ඒකට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම නාමයේ හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බලමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. දැන් කුඩා දරුවෙක් බහතෝරන්න බැරි කුඩා දරුවෙක් සිටිනවා. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. මේ පළමුවටයි මේක දැක්කේ. මේ යම්කිසි කෙනෙක් ඉතින් කිව්වොත් රබර් බෝලේ වනාහි සෙල්ලම් බඩුවක් කියලා මේ ළමයාට තේරෙන්නේ නැහැ බහතෝරන්න දන්නේ නැති නිසා. කොහොමද මේක අඳුනගන්නේ? ඒ රබර් බෝලේ නාහෙට කිට්ටු කරලා බලනවා දිව ගාලා බලනවා මේක කන්න පුළුවන් දෙයක්ද කියලා දොඩම් වගේ කන්න පුළුවන් දෙයක්ද කියලා ඔබලා බලනවා ටිකක් පෙරලලා බලනවා මේක ඉතින් හොඳට ලස්සනට පෙරලන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා එතකොට අර පස් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුවා අර රබර් බෝලේ ඇඳින ගත්තේ ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි ඔන්න ඔය විදිහේ අපට කල්පනා කරලා බලමු අප පේනවා උතන මේ කියන්නේ නාම රූපයේ තියෙන නාමය ඔය නාමයෙහි ප්‍රාථමික ස්වરૂපයයි මුල් ස්වરૂපයයි මුල් ආකෘතියයි ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා. දැන් අර නාමා භීයෝ නවිජ්ජති ආදී ගාථාවේදී එතන නම් අටුවාචාරින් වහන්සේත් හොඳ අදහසක් දක්වනවා. ඒ නාමේ ලෝකයේ මැඩපවත්වන ගතියක් තිබෙනවා කියලා කියන්නේ මොකද යම් කිසි දෙයකට ලෝකයා එතෙක් නමක් දීලා නැත්නම් දැන් ගහක් සමහර විට ගහක් පැලයක් ආදියට ප්‍රකට නාමයක් නැත්නම් ඒකට ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට අර නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලාවත් ඒ නම කොහොම හරි නමක් දාන ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ විදිහේ කෘත්‍යකුත් නැති අවස්ථාවේදී අර කුඩා දරුවා අඳුනගන්නේ මෙන්න මේ කියාපු මූලික ධර්ම මාර්ගයෙන්. එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරයා ඇත්ත වශයෙන්ම අර ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් ඇඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකයයි. මේ නාම රූප ලෝකේ අඳුනා ගැනීමට නම් අර කුඩා දරුවගේ தත්වයට එන්න ඕන එක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂාව වෙනුවට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කරගන්න වෙනවා. ඒ යෝගාවචරයට. ඒ සඳහා තමයි අර සති සම්පජඤ්ඤය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්නේ. ලෝකයේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඊයේ ද්‍රව්‍ය Taman කලින් හඳුනගෙන තිබුණත් එතෙන්දී නාම රූපේ පිරිසිදු දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේවා එක් එක් පුද්ගලයාට විශේෂ වූ අර්පච්ඡත්තං වේදිතබ්බෝ කියලා කියන්නේත් ඒකයි මේ ධර්මය Taman ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක්. Tamanගේ නාම රූප ලෝකය Tamanමයි හඳුන ගන්න ඕනේ. වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ. වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්눔 කරන්න බෑ. එතකොට මේ දුක තිබෙන්නේ මේ නාම රූප ලෝකයේ. බුදු පියාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගතකින් දක්වන විදිහේ ඒ සම්මත ලෝකයේ නෙවෙයි සම්මුති ලෝකයේ නෙවෙයි මේ නාම රූප ලෝකයේ අච්චජ්ජිතන්නං ඉදනාම රූපේ කියලා හැම තිබෙනවා මේ කල යුත්තේ එතකොට යෝගාවචරය විසින් අවසාන බලාපොරොත්තුව කුමක්ද මේ නාම රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව කපා හැරීමයි මේක උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාන් වහන්සේ හඳුන්වනවා සල්ලකත්තා අනුත්තරෝ කියලා අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යවරයා ඒ වගේම මේ තණ්හා සල්ලස්ස හන්තරං කියලාත් යොදලා තියෙනවා තණ්හා නැමැති උල තණ්හා නැමැති විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයේ අනුව අපට පෙන්වනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් විස ඊතලයක් වැදුණු කෙනෙක් ඒකට බෙහෙත් බැඳිය යුත්තේ විද්ද එක්කෙනාටවත් දුනු මුඩාවටවත් නෙවෙයි අර වනමුඛය වනමුඛය පාද ගන්න ඕන ඉස්සෙල්ලා. එතකොට නාම රූපය පිළිබඳ පිරිසිඳ අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඇත්ත වශයෙන්ම තණ්හා උල තණ්හා විස ඊයේ අනිල තිබෙන මේ වනමුඛය පාදා ගැනීමයි. අන්න ඒක සඳහා තමයි එතකොට අර ලෝක සම්මුතියේ තියෙන ඒ වචන කොහොම වෙතත් ඒ අවබෝධය කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙනවා අර කුඩා දරුවෙක් වගේ නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි එතන ඥාන සංප්‍රයුක්ත විද්‍යාවේ උපේක්ෂාවකටයි එන් යොමු වෙන්නේ රූප ධර්ම පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ විදිහම දෙයක් මෙතන තිබෙන එක්තරා ගැඹුරක්. මෙතන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සමහර පරිවර්තන ආදීදීත් බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ. මෙතන නාම රූප කියලා කියන්නේ බොහොම පහසුවට කියන මෙතන කියන්නේ සිතත් රූපයත්. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන වගේ සිතත් ද්‍රව්‍යයක්. සිතත් ද්‍රව්‍යයක්. ඒ විදිහේ බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රතිත් සමුප්පාද ධර්මය අනුව මේ බුදු පියාණන් වහන්සේ මෙතන මේ නාම රූපයත් ප්‍රතිත් සමුප්පාද ධර්මයේ සඳහන් වෙන එක්තරා කොටසක්. ඊටාත්ම වැදගත් කාරණයක්. එතකොට මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක් මෙතනත්. මේ නාමය මේ නාමය හේතු කොටගෙනයි අර රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය අඳුනගන්නේ. රූපය අඳුනගන්නේ මේ නාමය මුල් කරගෙනයි. දැන් අර දරුවා අර ඒ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ආශ්‍රයෙන් තමයි අර රූපය. අරකේ අර තද ගති ආදී හැම තේරුම් ගත්තේ, බුරුල් ගති ආදී තේරුම් ගත්තේ. අන්න ඒ විදිහේ දැන් රූප ධර්ම පිළිබඳවත් මෙතන කියන චත්තාරිච මහා භූතානි තදුන්නන්ත මහා භූතානං උපාදාය රූපං කියලා ඒ සතර මහා භූතයන් පිළිබඳව ඒ වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද? ඒ සතර මහා භූතයෙන් තමයි අර රූපේ ප්‍රාථමික අවස්ථාව. දැන් අර නාමයේ ප්‍රාථමික අවස්ථාව, ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර නම් ලෝක සම්මත රූපය කියන එක. එහි ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතයන්. මේ භූතයන් නැත් වශයෙන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි. ඒක නිසා තමයි මේ මහා භූතයන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව. මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාව. ඒ බව හෙළිවෙන එක්තරා ගාථාවකුත් අපි පසුව සඳහන් කරනවා. ලෝකයා රූප වශයෙන් ඒ Taman රූප වශයෙන් ගන්නේ රූපය අඳුනගන්නේ මේ සතර මහා භූතයන්ගේ ඒ ගති ස්වરૂපය අනුව. ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබා ගන්නේ අර තද බුරුල් ගති ආශ්‍රේණේ පඨවි හඳුන ගන්නවා. ඒ විදිහට ඝන දියාරු ගති ආශ්‍රේණේ ආපෝ ධාතු හඳුන ගන්නවා. ඊළඟට උණුසුම් සිසිල් ගති ආශ්‍රයෙන් තේජෝ ධාතු හඳුන ගන්නවා සැලෙන පිම්බෙන ගති ආදී ආශ්‍රයෙන් වායෝ ධාතු හඳුන ගන්නවා ওই විදිහට ඒක තරප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා හතර මහ භූතයන්ගේ ස්වභාවයෙන් ඒ අනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ සිටේ තිබෙන්නේ මේකයි නාම රූපය මේක තමයි ඒ පුද්ගලයාගේ ලෝකය ඔන්න එතකොට මේ මේ කාරණය වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථ සාච්ඡිජ්ජතේ ජට ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත් සංගීතම සඳහන් වෙනවා ඒ කියන්නේ ඒක ඊ타මත්ම ප්‍රකට ගාථාවක් එතන තියෙනවා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා සංසං ගෝතම පුච්ඡාමි කෝයිමං විජතේ ජටං කියලා. මේ ලෝකය පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා අතුලතත් අවුලක් පිටතත් අවුලක් බහි ජටා ජටාය ජටිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක වෙලුමකින් දෙලිලා ඉන්නේ. සංසං ගෝතම පුච්ඡාමි මම අසනවා ගෞතමීනි ඔබගෙන් කෝයිමං විජතේ ජටං මේ අවුල කවුද ලියන්නේ කියලා. මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින් පළමුවෙනි ගාථාව ඊටාත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලටගත්තු නිසා සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝමං ජටේ ජටං කියලා ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් ඒ සීලේ පිහිටලා සමාධි ප්‍රඥාව වඩලා තාමත්ම ඒ කෙලෙස් තවන වීරණයෙන් යුක්තව ඥානවන්තව උත්සාහ කරනවා නම් ඒ බඳු භික්ෂුව ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල ලිහන්න කියලා දෙවෙනි ගාථාවේ කියවෙන්නේ ඒසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා ජට්ටා කියලා. එතන අමුතින් කියවෙන්නේ එතන ඒසං රාගෝච දෝසෝච යම් රහතන් වහන්සේලාගේ රාගයක් ද්වේෂය රාගයේ ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා මෙතන 아무තු වචනයක් කියදෙනවා දිගින් දිගට නොකියවත් එතන කියලා තියෙන්නේ සිතෙන් මකා දමන ලද්දේද සිතෙන් සෝදන දමන ලද්දේද එබඳු වේ රහතන් වහන්සේලා පිළිබඳවත් කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල ලියන ලදී. අවුල ලියන ලදී කියන එකයි. එතකොට තුන්වෙනි ගාථාවයි මෙතන අපේ ප්‍රස්තුතයට අදාළ වන්නේ යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථ සා චිජ්ජතේ ජට මෙතන කියන්නේ අර පුද්ගලාදිත්‍ය වන්න වශයෙන් පුද්ගලයන් පිළිබඳව නෙවෙයි මේ ධර්මයක් හැටියට මේ නිර්වාණය පිළිබඳව මෙතන කියවෙන්නේ යත්ථ නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම පටිගම් රූප සංඥාච ප්‍රතිගයත් රූප සංඥාවත් අශේෂං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද උපරෝධනීය වෙයිද යත්නාමං ච රූපං ච ආසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජට එතනයි ඒ ජටාව ඒ වෙළුම ඒ අවුල ලිහෙන්නු ලබන්නේ කියන එකයි. එතකොට මෙතනින් කියවෙන්නේ තර නාමයක් රූපයක්. ඒ වගේම මෙතන කියවෙන පටිඝය අර සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන ඒ द्वේෂය නෙවෙයි මෙතන කියන්නේ. පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් දැන් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තියෙනවා. සමහර විට නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා මේක අඳුන ගන්න. ඒ වගේ දෙයක්. එතකොට මේ අපේ ඇස් තිබුණට ලෝකයාට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචන හැටියට ධර්මචක්ෂුෂයත් පෑදෙනකන් ලෝකයා අන්ධයි. එතකොට මේ අපේන හැපෙන එකේ හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි අඳුනගන්නේ. ඒ ගැටීමකුත්. එතකොට මෙතන තියෙන පටිගම් රූප සංඥාට. ඒ ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් නැති කරගන්න රූප සංඥාව. මේ ගැටුනේ යම් කිසි තද්ද දෙයක, උණුසුම් දෙයක, බුරුල් දෙයක ආදී වශයෙන් මේක පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් මේක ස්ථිර කරගත්තොත් මේක ඉතින් ලෝක සම්මුතියක්, සත්‍යයක් මේක තමයි වචනය. යම් කිසි දෙයක නම දන්නවනම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියන අවබෝධයකුත් වෙනවා. ඔන්න ඔය විදිහේ පටලැවිල්ලක් තියෙන නිසා තමයි මේක ලක් එහෙම නැත්නම් වෙලුමක් එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාලේ මේ නාමෙහි තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවයක් අවිද්‍යාව හැඟවිලා තිබෙන්නේ මේ නාම පද තුලයි එතකොට මේවයි මිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ අර සති සම්පජඤ්ඤය බොහොම හිමින් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් සති සම්පජඤ්ඤයෙන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කර ගන්නවා. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න කරන උත්සාහයක්. අර කුඩා දරුවා වගේ නොදන්න වගේ හිටියට ඇත්ත වශයෙන්ම මේ බහ තෝරන්න දන්න. එතකොට යෝගාවචරය බහ තෝරන්න දන්න යෝගාවචරය අර විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳවත් යම්කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට අදාළ සම්බන්ධතාවක් මෙතන තිබෙනවා නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ අර සාමාන්‍ය නාම කියන එකට ඒ නාම කියන වචනයටම සම්බන්ධතාව අර අටුවාවල දෙන නිරුක්තියෙන් අමුතු නිරුක්තියෙන් අර නැමීමෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. මෙන්න මේකයි අර සද්ධර්මයේ ඒ සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කරලා බලනොනම් සමහර විට කෙනෙකුට සංවේග ගතිපදින්නේ මේ විදිහේ මේ අර්ථකථන ගැන. එතකොට මෙතන ගත යුත්තේ අපි අර නාමංච රූපංච කියන්නේ ඇත්ත වශයෙන්ම දෙලින්ම කියන්න පුළුවන් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් ඒක ඇත්ත වශයෙන්ම මේක පිළිපැදලම තේරුම් ගන්න ඕන අර ස්පර්ශ වේදනා ආදී ඒ ඒ ධර්ම මාර්ගයෙන් ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යාමක් මෙතනින් කෙරෙන්නේ. එතකොට මේ නාම රූපය ගැන එහෙමයි මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුළු වල දැක්වුවොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. නැවත වරක් නාම රූපයේහි එන නාමය නාම රූපයකි නාම ස්වરૂපයකි නාම රූපයේහි එන රූපය නාම රූපයකි නාම මාත්‍ර රූපයකි. එතන අර අවධාරණය කියන පදේ අනුවයි මෙතන කියන්නේ. එතකොට මෙන්න මේකයි අර කිව්වේ මේවා ප්‍රාථමික අවස්ථාව. නාමයේ තිබෙන ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. රූපයේ තිබෙන සතර මහා භූතයන් වලට සම්බන්ධ කරලා ගත්තාම එතන තිබෙන්නේ අර රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපය පිළිබඳවයි ඒ විදිහම කියන්න සිද්ධ වෙනවා නිබ්බාන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහම අර අර්ථකථන ආදීදී යම් කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පෙනෙනවා. ඊ타මත්ම ප්‍රකටව මේ කාලයේ ව්‍යවහාර වෙන්නේ නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි වාන සංඛාත තණ්හාය නික්ඛන්තත්තා නැත්නම් නික්ඛන්තන්ති ඔය ආදි වශයෙන් වාන නම් වූ තණ්හාවෙන් නික්මුණු නිසා නිවන නමයි. වාහන කියලා ගන්න මෙතන අර වියමනක් හැටියට ඒක ටිකක් දිගට ගිහිච්ච අර්ථයක් අර කලින් අර කරපු නැවීම වගේම එකක් තණ්හාවේ තිබෙනවා මේ භවයෙන් භවය එකට එකට ගලපන ස්වභාවයක් අන්න ඒක නිසා තණ්හාවට වාහන කියලා කියනවා ඒ තණ්හාවට වාහන කියලා කියනවා නිර්වාණයේ තණ්හාව නැති නිසා නිවාන නිබ්බාන ඔය විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම නියුත් වෙන පුරුදු වෙලා තිබෙන්නේ නමුත් අපි සූත්‍ර දේශනාව බලනකොට මුල ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි. මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය තියෙන මේ වචනේ. නිතර දෙවේලේ සජ්ජායනා කරන ඒ රතන සූත්‍රයේ සඳහන් වෙන නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. ඔය නිවි යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංගාදී කොටිකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වන නිවි යන පන්දමක් ගැන පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු කියලා. පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක් නිවීම පිළිබඳව දැන් අගිවච්ඡකොත සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ මේ ගින්නක නිවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඒක තාමත්ම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා ඒකෙන්. ගින්නක් පවතින්නේ ඒ දර කෝටු ආදිය මුල් කරගෙනයි එතකොට දැන් ගින්නක් දැල් වෙනකොට කෙනෙක් ඇහුවොත් දැල් වෙන්නේ කුමක්ද කියලා අපි මේකට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල් වෙන්නේ කුමක්ද? දරද දැල් වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල් වෙනවා ගින්න නිසා දර දැල් වෙනවා. මේක සමහරවිට විසඳ ගන්න බැරි නිසා වෙන ඉතින් ගින්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තියෙනවා ඉදප්පච්චේතාව. මෙතන ඊ타මාත්ම ගැඹුරු අර්ථයක් තියෙන බව අපට පේනවා. කියන වචනේ ඊ타මාත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. එතකොට ඒ ඒ නිසාම තමයි මේ දැන් නිබ්බාන කියන මේ தත්ත්වය හැඳින්වීමට පද රාශියක් අදිවචන නමින් හැඳින්වෙන පාළියේ ඒ පర్యాయ පද පද රාශියක් තිබෙනවා පෙළෙන් සොයා ගන්න පුළුවන්. ඒවා 33ක් සංග්‍රහ කළා ඒ සංයුත් සංගියේ අසංකත සංයුත් ආදී අග කොටසේ දක්වලා තිබෙනවා 33ක්ම. නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදය තමයි ප්‍රධාන. මුල් කාලෙම ඊට ප්‍රධාන තැනක් ලැබුණෙත් මෙන්න මේ ගින්න පිළිබඳ උපමාව සිහිගන්වන නිසායි. එතනම තිබෙනවා ලෝකයේ ආසන ප්‍රශ්න වලට පිළිතුරු රාශියක්. ධම්මච්චගත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා මේ උච්ඡේදවාදයක් කියලා. මේ නිවන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් తত্ত্বය ඒක ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤ පඤ්ඤපේති කියලා. සතෝ සත්තස්ස ඇත්තා වූ සත්වයකු සත්‍ය වශයෙන්ම සිටිනා වූ සත්වයකුගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාව අරගෙන දැන් නුඹ ඉදිරියේ මේ ගින්නක් දැල්වෙනවා මේ දරකෝටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන හේතුවක් නිසා මේ දරකෝටු නිසා මේව උපාදාන කරගෙනයි. එයින් ඇරෙන්න ගින්නක් කියලා 아무තු දෙයක් නැහැ. එතකොට මේතනම තියෙන ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ මේ විදිහට දැල්වෙන ගින්න අර හේතු ප්‍රත්‍යයට උපකාර වුණු ඒ දර ඉවත් කරාම ඒ එහෙම නැත්නම් දර අවසන් සාමීනණී වෙනවා. ඒකට තවත් දුරටත් ඒක ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දර පිළිබඳ උපාදාන මේ උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන ද්‍රව්‍ය. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වෙන දර ආදී දේ. වචනේ යොදන්නේ අර ගින්න දර අල්ල ගන්න නිසා. ගින්න දර අල්ල ගන්නවා, දර ගින්න අල්ල ගන්නවා. එතන තමයි ඉදප්පච්චේ තව. ඒ විදිහේ ඒ විදිහ පැවැත්මක් මෙතන තියෙන්නේ. එතකොට පැවැත්ම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඒකාන්ත සත්‍ය Hinduන් අතර මුල් කාලේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අසත්. සත් වලින්ද අසත් ඇති වුණේ කතං අසතෝ සජ්ජායේත. අසත් වලින් සත්‍ය ඇති වෙන්නේ කොහොමද? ওই විදිහේ මහා ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාසදාසීත් නෝසදාසීත් තදානීන් ආදී ඒ වෛදික ග්‍රන්ථවලත් තිබෙනවා මුල්ම කාලේ මේක මුල්ලම සත් තිබුණෙත් නැත අසත් තිබුණෙත් නැත කියලා මේක සමහර විට මේක මැවුකෙක් කියන දන්නේ නැත කියලා ওই විදිහේ මහා පටලැවිල්ලක් හදාගෙන තිබුණා මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ විතරයි ඒ සියලුම ධර්මවලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව මේ භවය කියලා කියන්නේ අනර ගින්න වගේම දෙයක් මේ උපාදානයක් ඇති තාක් මේ භවය පවතිනවා. උපාදානෙ නැති වුණාට භවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර තිබෙනවා. අර නිතර අහන ප්‍රශ්න ඒවල අව්‍යාකට වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙන ධර්ම ප්‍රශ්න 10ක් අග ප්‍රශ්න 4 තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවද නැද්ද කියලා ආදී වශයෙන් ඒ ඇසු හතරාකාර ප්‍රශ්නයට පිළිතුරුත් මෙතන තිබෙනවා. අ르ගින්න කොහෙද ගියේ කියලා. දැන් මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ඒ ගින්න පිළිබඳ උපමාවෙත් අවසානයේ ප්‍රකාශ කළේ නිබ්බුතෝති සංඛං ගච්ඡ. නිවුණට පස්සේ කියන්න තියෙන්නේ ඒකට ඒක සංඛ්‍යාවට වැටෙනවා. ඒක ගණන් ගනු ලැබෙනවා නිබ්බුතෝ නිවුණා කියලා. ඉතින් නිමී ගියේ කියන කේ අර ගියේ කියන වචනේ තියෙන නිසා නිමිලා කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයා අහන්නේ. මේක නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද පහටද ගියේ කියලා අයි අර වචනය අනුව යනවා. අන්න අර නාමපදී අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි ඒක. නිමී ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන ඇත්ත වශයෙන් මේ මේ ගින්න ගැන කල්පනා කරාම අන්න තමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියන එක. ගින්න නිවුනහම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්ප වල තියෙන අඩුපාඩුව නිසායි. ඔන්න ඔය විදිහට ඒ නිබ්බාන කියන එකේ ඊටාත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. අච්චි යථාවාත වේගේන කිත්තෝ අත්ථං ඵලේතින උපේති සංඛං. උපසීවමාන පුච්චාර සුත්ත නිපාතයේ සඳහන් වෙනවා. අච්චි යථාවාත වේගේන කිත්තෝ ඒ ගිනිසිල කුල ගිනි වුණාට පස්සේ අත්ථං ගතෝ ඒක අස්තයට ගියයි කියලා කියන මිසක් ඒක ගැන වෙන ප්‍රමාණ කිරීමක් ඒ පිළිබඳ ප්‍රඥා පිළිදීමක් කළ හැක්කේ නැහැ කියලා. ඔය විදිහට එතකොට නිබ්බාන කියන එකේ ඊටාමාත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ගැඹුරු අර්ථය ක්‍රමක්‍රමයෙන් යටපත් වුණු බවයි අපට පෙනෙන්නේ. මෙතන 아무තු නිරුක්තියක් දැනීමට යම්කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවනි. මේ නිබ්බාන කියන පදයේ නිවීම කියන එක ටිකක් ඒක ගැන මධිකමක් ඇති වෙන්නේ නැති. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් බොහෝ විට මේ අපේ අටුවාචාරින් වහන්සේලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ බ්‍රාහ්මණයින්ගේ ප්‍රශ්න මහා ගැඹුරු ප්‍රශ්න තර්ක මැදේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. ඔවුන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේක උච්ඡේදවාදයක් කියලා. කොහොම මේක උච්ඡේදවාදයක් නේද කියලා. එතකොට මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕන. මේ නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කිව්වහම මේක මොකද්ද ටික අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේක ටිකක් කෙලින් කරලා ගන්න ඕන. නිබ්බාණං ආගම්ම රාගාදීෝ පහියන්ති ආදි වශයෙන් ඊළඟට 아무තු නිරුක්ති ක්‍රමයක් දෙන්න පටන් ගත්තා. නිවනට පැමිණ නිවන ආගම්ම කියලා එතන යොදා ගන්න නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණාම මේ කෙලෙස් නැති වෙනවා. ඔන්න ඔතන විශාල ගැටලුවක් තිබෙනවා. අර සූත්‍ර රාශියට ඉදිරියට හමු වෙන ඒ සූත්‍රවල පිළිබඳව දුරවබෝධයට හේතුවක් ඔන්න ඔතනයි. මේ අටුවායුගේ ඒ අනිකුත් ඒ උගතුනුත් කල්පනා කරන්නේ මේ නිවන කියන එක ඒක සත්‍ය වශයෙන්ම ඈත තිබෙනවා අපෙන් අහන්න එපා කොහෙද කියලා අසුවල් තැනක් කියලා කියන්නත් බෑ ඒ වගේම හැමතැනම තියෙනවා මේ තියෙන මේ ගුඪ ධර්මය මේ අත් වශයෙන් ගුඪ ධර්මයක් බවට පත් වුණා මේ ගුඪ ධර්මය දැක්කහම අර කෙලෙස් ඉබේම නැති වෙලා යනවා ඔන්නම තත්ත්වයක් මෙතන දක්වන්නේ අර තීර තීරි ගාථා ආදී ග්‍රන්ථවල ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර තිරතිනියන් අනු උදාණය මොකද්ද සීති භූතෝස්මි නිබ්බුතෝ අහන කොටත් සිසිල් වෙන විදිය වචන දෙකක් සීති භූතෝස්මි නිබ්බුතෝ සීල් වූයේ වෙමි නියුනේ වෙමි නමුත් මේ වචනේ මදිකමක් පසු කාලීන උගතුට පැවුණා මේ නිවීම වන්නේ යම්කිසි సంతානයක අජට ආකාශය නෙවෙයි ඒ సంతානයේ නිවීම වුණා නම් එක මොහොතක් ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිවීම පිළිබඳ ඒ සැපය ඒ සංසිඳීමයි පුද්ගලයා ඒ තැනත්තා විඳිනවා අන්නේ ඒක තමයි අර ලද්ධා මුදා නිබ්බුතින් භුංජමානා කියලා රතන සූත්‍රයේ තියෙන්නේ. වියදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් ඒ නිබ්බුතිය. ඒක භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් නිවීමක්. වියදමක් නැතිව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා. එතකොට මේ ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක් එතනින් එහාට මොකක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් එනවා. ඔන්න ඕක නිසා තමයි අර නිබ්බාණං පන ආගාම රාගාදීෝ පහියන්ති එහෙම නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුටුවාම තමයි තණ්හාව ක්ෂය වෙන්නේ. එක පැත්තකින් තෝරනවා තණ්හාවෙන් නික්මුණු නිසා නිවනයි. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කහම තමයි තණ්හාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකද්ද ගන්න ඉදිරියට කියන එක අපිට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පරස්පර විරෝධී බවක් මෙතන තියෙනවා. තණ්හාවෙන් නික්මුණු අර්ථයෙන් මේක නිවන වෙනවා. ඊළඟට මේ නිවන කියන එක ඈත දැක්කහම හරියට අර එළියක් වගේ ඈත දැක්කහම ඔන්න තණ්හාව නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාමත්ම පැහැදිලිවම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේම අනිකුත් බ්‍රාහ්මණින් ආදීන්ට එල්ල කර එක්තරා උපහාසාත්මක උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාසාදයකට ඉනිමඟක් තැනීම. අන්නේ විදිහේ දෙයකට මේ අපේ ධර්මයත් යොමු වෙච්ච බව පෙන්නනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම ඊටාත්ම පැහැදිලිව තිබෙනවා. තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට අර දෙවෙනි ආර්ය සත්‍ය හැටියට තණ්හාව ගැන කියලා තස්සා යේව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා විදිහට පැහැදිලි වචනෙන් සඳහන් වෙනවා. එම තෘෂ්ණාවගේම නිරවශේෂ ප්‍රාණය විරාගය නිරෝධය අතහැරීම ඔය ආදී වශයෙන් දක්වනවා. එහෙම කියලා තියෙන්නේ අර මේ තියෙන එකමයි මේ තියෙන ප්‍රාසාදයටයි මේ එහෙම නැත්නම් මේ තිබෙන දුක්ඛ ස්කන්ධයමයි මේ නැති කිරීම තමයි නිවන. තණ්හක්ඛයෝ නමුත් අටුවාවේ මේක ටිකක් මදිකමක් තියෙනවා. කයමත්ත මේව නිබ්බානක්ෂය මාත්‍රියම නිර්වාණය නෙවේ. නමුත් අපිට පේනවා තණ්හක්ඛය කියන එකේ ඒකේ තියෙන සැපත රහතන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි අර උදාන පාළියේ සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං තණ්හක්ඛය සුඛස්සේතේ කලං නාග්ගන්ති සෝලසින් කියලා. ලෝකේ යම් කිසි කාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංහාව ක්ෂය කිරීම කියන ඒ සැපයකට අර කියාපු සැප ඒවා දහසෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් දැන් උදාන පාළියේ බොහෝ විට දක්වන ગાථා ඊටාත්ම ගැඹුරුයි. ඒක හිතා ගන්න පුළුවන් උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍යන්නේ අර සනසුම් හුස්ම වගේ බොහොම ගැඹුරකින්. සාමාන්‍ය කතාන්තරයටත් වඩා ඈතට විහිද යන අර්ථයක් තිබෙන උදාන පාළියේ ગાථා. ඒබඳු එක ગાථාවක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරන්ට කිං කෛරා උදපානේන ආපාචේ සබ්බදාසියුම් තණ්හාය මූලතෝ චෙත්වා කිත්ත පරියසනං කරේ මේක අපිට තේරෙන භාගාවෙන්ම පරිවර්තනය කළොත් කිං කෛරා උදපානේන ආපාචේ සබ්බදාසියුම් හැමදාම වතුර තිබෙනවා නම් ඉඳක් මොකටද තණ්හාය මූලතෝ චෙත්වා තණ්හාව මුලින් සින්දට පස්සේ කිස්ස පරියසනං කරේ තවත් මොකද්ද සොය සොය ඇවිදින්න තියෙන්නේ එතකොට මේ තණ්හා ක්ෂය කියන එක නිකම්ම ක්ෂයක් නෙවෙයි බව අපිට මෙතන පේනවා. මේ තෘෂ්ණාව ක්ෂය කරනා යම් කිසි సంతානයකින් එතන මේ තණ්හා කියලා කියන්නේ මොකද්ද? පිපාසය. ඒකම තමයි අර නිවනට සමහර තැන්වල යොදලා තියෙන පිපාස විනයෝ කියලා. පිපාසය සංසිඳවා ගත්තා. පිපාසය සංසිඳවා ගත් කෙනෙකුට වතුරු පොන්නේ වගේ වැඩක් මේ කරන්නේ. මේ තණ්හා ක්ෂය කිරීම මාදි කියන එක. ඒ විදිහ අදහසකුයි දෙන්නේ යන්නේ. නමුත් මේ තණ්හත්වයම ඉහළම සැපතයි. පිපාසය සංසිඳනවා යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවර්ජන කරකොටම ඒ ලෝකයේ ආමේ විශ්වාසයෙන් දුවනවා දකින්නකොටම අතුලත බැලුවා ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන් පේනවා අනේ මට තිබහක් නැහැනේ මට පිපාසයක් නැහැනේ මේක නේද ලෝකයේ ඉහළම සැපත කියලා. මේ වගේ මොකද්ද අභාව බවක් මදිගමක් මේ අපේ උගතුන්ට පෙනින්න නිසා වෙන්නේ නැති මේ තණ්හක්ය කියන වචනේ ටිකක් පසුබාන්නේ. මේ බඳු වචන ගණනක් ඉදිරිවත් වෙන හැම අවස්ථාවකම අටුවාචාරින් වහන්සේලා බොහොම උත්සාහවත් වෙලා අර ආගම පදේ යොදනවා. තං ආගම රාගාදී තං ආගම නිබ්බාණං ආගම ඔය ආගම කියන පදේ නිතර යදෙනවා. මේක මේ ව්‍යාකරණානුකූලව එක්තරා ගැඹුරු මෙතන හේතුවක් තිබෙනවා. කෙටියෙන් අපට තේරෙන භාෂාවෙන් දැන් මෙතන අවබෝධය මුල් කරගෙනයි අපි මේ දේශනා කරන්නේ. මේ ව්‍යාකරණානුකූල බලනවා මේ ආගම කියන පද එක්තරා විදිහක උපකාරක අර්ථයක් යෙදෙන අවස්ථාවල් තිබෙනවා. අපේ සිංහල භාෂාවෙත් ওই ඉදී වචන තිබෙනවා. සමහර ප්‍රාදේශීය භාෂාවල තිබෙනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම අර ඒ ඇවිල්ලා කියන එක අපි තේරුම් ගන්න යන්නේ නැහැ. ඒ ඇවිල්ලා කියන එක අර ඒකට නිකන් අර ආධාර කරගන්න යොදාපු වචනයක්. ඒ වගේ තමයි දැන් කියලා හිටන් කියලා ওই විදිහට හිටන් කියලා කියන එක තෝරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආගම්ම කියන පද ඒවයි තියෙන පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් ගන්නවනවා ඔය පමණයි. නමුත් මේ විදිහේ එකක් උපකාර කරගෙන මේ නිබ්බාන කියන එක වෙන් කර ඈත් කළා අර තණ්හාවෙන්. මොනෝම දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන් මෙතන කියවෙන්නේ අර රාදාදී ක්ලේශ මේ හැම එකක්ම ගින්නක් බුදු පියාණන් වහන්සේ වදාළේ ඇත්ත වශයෙන් භව නිරෝධය මේ නිවන නිවන කියලා කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි භවයම 11 ගින්නක් එතකොට මුළු භවයම ගින්නක් තණ්හා රාග දෝෂ මොහ ඕවත් ගිනි මේ හැම එකක්ම ගිනි එතකොට මේකට නිවීම කියන වචනය තමයි හොඳම ගැලපෙන වචනය ඒ නිවුණ නිවාගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ? තණ්හාව පිපාසයෙන් නැති කරගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ? නමුත් මේ කාරණේ තෝරගන්න බැරුවද මොන හේතුවකින් මොන අවාසනාවකින් නිසාද අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ සාරත්ථ ප්‍රකාශනී අටුවාවේ ඊළඟට විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදනි ඒ වචනෙටවත් ගැලපෙන්නේ නැති විදිහට සම්මෝහ විනෝදනි ග්‍රන්ථයේ දීර්ඝ විවරණයක් ඊටඬ වාරියක ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳව කරලා තියෙනවා එතන සමහර විට අටුවාචාරින් වහන්සේලම කියනවා සමහර විට ඉතාමත්ම ඕලාරික විදිය තර්කයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සමහර විට ධර්ම ගෞරවයටත් ඒ තරම් හොඳ නැති වෙන්න පුළුවන්. මේ නිවීම කියලා කියන්නේ අර ඒ විතණ්ඩවාදී ඉදිරිපත් කරගෙන කියනවා ඔය රාගක්ඛය එතන ඒ විතණ්ඩවාදී කියන හැටියට පෙන්눔 කරන්නේ ඒක ඇත්ත වශයෙන් බුද්ධ වචනය ඒ විතණ්ඩවාදී කියන්නේ. ඒ සූත්‍ර දේශනාවල කොතෙන් සඳහන් වෙනවා නිබ්බාණයට අදි වචනයක් වශයෙන් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය ඉදං උච්චති නිබ්බාණං කියලා. මේ රාගක්ඛය දෝසක්ඛය මෝහක් කියන කියන පද තුනම නිවනට අධිවචන වශයෙන් යෙදিলা තියෙනවා සූත්‍රවල එක තැනක නෙවෙයි බොහොම තැන්වල. නමුත් අටුවාචාරින් වහන්සේ මෙතන පළමුවෙන්ම මේක අධිවචන තුනක් කරගන්නවා. රාගක්ඛය කියන්නේ එක අධිවචනයක්, දෝසක්ඛය කියන්නේ තව අධිවචනයක්, මෝහක්ඛය කියන්නේ තවත් අධිවචනයක්. ඊළඟට අර විත්තණ්ඩවාදියා, කාල්පනිකණ්ඩවාදියා ඉදිරියට අරගෙන ඒ පුද්ගලයාට පෙන්වුම් කරනවා මේක මේ කෙලෙස් නිවි මාත්‍රයක් නම් මෙතන ඒ නිවි මාත්‍රයක් නම් රාග ආදී රාග ආදී ඒක නිවි මාත්‍රයක් නම් මේක හරියට අර තිරිසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා. තිරිසන් සතුන් හෝ ක්ලේශයට වසඟ වූ අය කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවට උපකාර වන ඒ වස්තුන් ප්‍රතිසේවනය කරනමය අන්න ඒ විදිහේ දෙයක් මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඊටාත්ම මේ ගැඹුරුම අර්ථයක් සාසනික ගැඹුරුම අර්ථයක් යටපත් වෙලා තියෙනවා මෙතන. බුදු පියාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ ඒ කෙලෙස් නිවා ගන්න ලෝකයා තිරිසන් සතුන් පමණනේ මිනිසෙයින් පවා ඒ රාග ආදී ක්ලේශ නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්ධිය සූත්‍රයේ දක්වලා තිබෙන්නේ අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන ගන්න එක්තරා උත්සාහයකට මේ තමන්ගේ ඒ වේදනාවල් නැති කරගන්න කුෂ්ඨ රෝගියා මෙතන ඉඳගෙන මොකද්ද කරන්නේ නිවා ගන්න එක නෙවෙයි කරන්නේ තවා ගන්න එක සත් කර කර තවා ගන්නවා. එතකොට මේ ලෝකේ සත්වයා අර කියාපු සෝනසිගලාදීන් එහෙම නැත්නම් අච්චතරච්ඡාදීන් මේ තිරිසන් සතුමුත් අනිකුත් අයත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට තවා ගැනීමයි කරන්නේ. ඒ තවා ගැනීම උපමා කරන්න බෑ රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට මේ නිවීමට. මේක අර නිබ්බුතින් ගුංජමානා මේ නිබ්බුතිය ඒ විදිහට తాවකාලික නිබ්බුතියක් නෙවෙයි. මේ නිවීම තමා ළඟ හැමදාම තිබෙනවා. సంతානෙ දිහා බැලුවාම මාවට තියෙන අතපය කපාපු කෙනෙක් ඒ ප්‍රත්‍යවේක්ෂා පමණින් අතපය නැති බව දකින්න වගේ ශ්‍රවයන් ක්ෂීණාගල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන්ම Taman ලබාපු විමුක්තිය පිළිබඳව ඒ අහෝ සුඛං කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා. අන්න ඒ විදිහේ නිබ්බුතියක්. ඒක නිසා තමයි නිබ්බුතෙන් ගුණ්ජමාන. මෙතන භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක්. මේ විදිහ අදහස් රාශියක් මේ යටපත් වෙන සිද්ධ වුණා. මෙන්න මේ විදිහ තර්ක සමූහයකින් ඒක නිසා ඇත්ත වශයෙන්ම ධර්ම වශයෙන් බලනවා නම් දැන් ඇත්ත වශයෙන් මේ මේ දේශනා මාලාවට මම යම් කිසි විදියකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති වුණේ. එකක් මේ අතිගරු මහෝපාද්‍යය මහින්පාණන් වහන්සේ මට මේ කළ ආරාධනාව නිසා අනික අපගේ ගරු සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ යම් කිසි සේවයක් යම් කිසි සේවයක් ශාසනයට සේවයක් ඉටු වේවා කියන අදහස නිසා ඒ මිසක් ඊළඟට අනිත් කාරණේ අත්ත වශයෙන්ම ධර්ම සංවේගයක් මේ විදිහේ විවරණ නිසා මට ඇති වුණ නිසා අන්න ඒක නිසා මේවා පිළිබඳව දැන් මෙතන කියුනේ මේ නිබ්බාන කියන ඒ වචනය පිළිබඳවයි මේ නිවීම මේ මේ නිවන පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් මීට ඉදිරියටත් තිබෙනවා කියන්න. නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිවීම කියන අර්ථය එහෙම නැත්නම් නිබ්බාන කියන වචනේ තියෙන නිවීම අර්ථයේ ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රතිසමුප්පාදයට සම්බන්ධ වූ විශාල ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා. අනෙක් නිසාර වාහන ආදී ඒ වචන ලං කර ගැනීම නිසා මේ වැදගත් අර්ථ රාශියක් මෙහි යටපත් වුණා. ඊළඟට මෙතනින් පෙන්වුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛ නිරෝධෝ නිබ්බාණං. බොහෝ තැන්වල කියනු පුරන්නේ මේ දුක්ඛ නිරෝධය කිරීමමයි නිවන. එහෙම නැත්නම් තණ්හක්කයෝ. මේකට නොයෙකුත් වචන යොදලා තිබෙනවා. ඒ හැම තැනකින්ම පෙන්වුම් කරන්නේ ඒව ආදි වචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතුවෙන් සක්කපද අවශ්‍ය නැහැ. අධිවචන සමූහයක් දුන්නට පස්සේ ඒ අධිවචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒවා හමු වෙන හැම තැනකම අර ආගම ආදී සක්කවත් පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්නේ බඳු තත්වයක් තිබෙන්නේ. තවත් වැදගත් කාරණයක් තිබෙනවා මේ නිවන. ඇත්ත වශයෙන්ම මේ Brahmacharyaටම අයිති දෙයක්. මේ Brahmacharyaවෙම ඒක නිසා තමයි Brahmacharya පරිවෝසානම් කියලා කියන්නේ. මේ ශාසන Brahmacharyaව පුරලා ඉවර වෙනකොට නිවන එතනමයි. රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්න මාලාවක් ඇහුවා සම්මා දස්සනං පණපන්තේ කිමත්තියම් මේ සම්‍යක් දර්ශනය කුමක් සඳහාද සම්මා දස්සනං පණපාද නිබ්බිදත්තං මේ සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි ඒ කියන්නේ සම්‍යක් දර්ශනයේ උපකාර කරගන්නේ සසර කල කිරීම කියලා කියන නිබ්බිදා ගැනීම සඳහායි කියන ඊළඟට විමසනවා නිබ්බිදාව කුමක් සඳහාද විරාගය සඳහා කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාන සඳහා කියලා පිළිතුරු දෙනවා. එතකොට රාධාමීන් වහන්සේ අහනවා නිබ්බානංපන භන්තේ කිමත්තිය. නිවන කුමක් සඳහාද? ඊට බුදු පියාණන් වහන්සේ පිදෙන පිළිතුර අච්චසරා රාද පඤ්ඤා නාසක්ඛි පඤ්ඤාණං පඤ්ඤස්ස පරියන්තං ගහේතුම් නිබ්බානෝ ගතං හි රාජ බ්‍රහ්මචර්යයන් නිබ්බාන පරායනං නිබ්බාන පරිෝසානං ඒ කියන්නේ රාධ අච්චසර ආවසෝ රාධ පඤ්ඤං නුඹ මේ ප්‍රශ්න වල සීමාව ඉක්මෙව්වා අච්චසර රාධ පඤ්ඤං නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුම් මේ ප්‍රශ්න වල කෙලවර අල්ලගන්න බැරි වුණා ඒකයි ඔය ජී ප්‍රශ්නයක් ඇහුවේ නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුම් නිබ්බානෝගතං හි රාධ බ්‍රහ්මචර්යං මේ බ්‍රහ්මචර්ය සාසන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා. නිවනෙහිම ගිලිල වගේ තිබෙනවා. ඊළඟට නිබ්බාන පරියෝසානං මනසන් නිවනෙහි බැසගත් කියලා කියන්න පුළුවන්. නිබ්බාන පරියෝසනං හරියට ගංගාව මුහුදට ගලාගෙන යනවා වගේ. නිවනම අවසාන කර ඇත්තු තිබෙනවා. පරම නිෂ්ඨාව කරගෙන තිබෙනවා. අන්න ඒක නිසා මේ Brahmacharyaව සම්පූර්ණ කරනකොට නිවන ලැබිලා ඉවරයි. ඒක නිසා තමයි අර දෙවංගනන් බලාපොරොත්තු වෙන මහණවුණු නන්දහාමුදුරුවෝ දන්නේම නැතුව වගේ රහත් වුණා. අන්තිමට ඇවිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දුවෙන්. මේ මත් නිසාද ශාසන භ්‍රමචාරය සම්පූර්ණ වෙනකොට ඒ අඩාල කරොත් තමයි දිවි ලෝකයන්ට පුළුවන් වෙන්නේ සම්පූර්ණ කරොත් නිවන. ඒක නිසා මේක නිර්සර්ග සිද්ධ විද්‍ය ප්‍රතිඵලයක්. මේකට ආයිත් ආගම් එකක් අර ඈතින් දකින්න දෙකක් අවශ්‍ය නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අම් අවස්ථාවකදී සම්පූර්ණ කළා නම් එතනම නිවන. එතකොට මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ දැන් විභාගයට උත්තර පත්‍ර ලිව්වට පස්සේ ඊළඟට බලාගෙන ඉන්නකො මේක පාස් වෙනකම් ප්‍රතිඵල එනකම්. ඒ විදිහ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාගයට ලිව්ව හැටිම විභාගයේම පාස් සහතිකයක් තිබෙනමයි. ඒක නිසා තමයි අර අඤ්ඤා කියලා කියන වචනයක් තිබෙනවා. ඒ අඤ්ඤා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සහතිකය. අඤ්ඤා ඵලෝ. රහතන් වහන්සේලාට ඒ සහතිකයක් ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි අර ධර්ම නිවන සාක්ෂාත් කටයුතු ධර්මයක් කියලා කියන්නේ. Tamanටම ප්‍රත්‍යක්ෂය. දුසිතං Brahmacharya Brahmacharyaව අවසానයි කීනා ಜಾති ජාති ජරා මරණ හැම එකක්ම නිදහස් කියන ඒ ප්‍රත්‍යක්ෂය සහතිකයක් ලැබිලා ඉවරයි. ඔන විදිහ අර්ථ රාශියක් මෙතන තිබෙනවා. එතකොට දැන් සමහර විට කෙනෙක් අසන්න පුළුවනි මේ මොකටද නිවන් ලබන්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නයි ඔය විදිහට උගතුන් අතර තර්ක රාශියක් ඇති වුණේ. මොකටද නිවන් දකින්නේ? ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙලහෙන දානවත් ගොවිතැනක් කරන්නේ යම්කිසි ලාභයක් ලබා ගැනීමයි. හොරෙක් ගියක් බින්දින්නේ යම්කිසි දෙයක් හොරකම් කරගන්නයි. ওই විදිහට නිවන් දැකීමෙත් යම්කිසි පරමාර්ථයක් ඇතේ කියලා කෙනෙක් හිතෙනවා. මොකටද නිවන් දකින්නේ? නිවන් දැකීමෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නයට පිළිතුරු සොයන්න ගිහිල්ලා තමයි නිබ්බාණං පනාගම නිවන් දකින්නේ තණ්හාව රාග ආදී නැති කරගන්න. යම් කිසි විදියකින් මොනතන දැන් කියන්න තියෙන්නේ අර නාමය ගැන කිව්වා වගේ ටිකක් යම් කිසි කල්පනා කළ යුතු වාක්‍යයක් හැටියට කියන්න තියෙන්නේ නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනේහි පරමාර්ථයක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනෙහි પરමාර්ථයක් ඇත්තොත් කියලා කිව්වොත් එතනිනුත් එහාට යම් කිසි දෙයක් තිබෙනවා. දැන් තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නෙට්ටියක් තිබෙනවා. ඒක නිසා තමයි තණ්හාව පිළිබඳව භව නෙට්ටි කියලා ප්‍රකාශ කරන්නේ. භවය ඉදිරියට ගෙන යන නෙට්ටියක්, නිරායන ගතියක් තියෙනවා. ඒක නිසා තමයි ලෝකයේ තණ්හාවෙන් ඉදිරිපත් කරන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම් කිසි નિરાයාමක් තිබෙනවා. නමුත් යම් කිසි විදියකින් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් දැන් තණ්හාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් තිබෙනවා, નિરાයාමක් තිබෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා, මේක කරන්නේ අනිත් එක සඳහා, ওই විදිහට කෙලවරක් නැතුව ඉදිරියට යනවා. නමුත් යම් කිසි කෙනෙක් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත්, ඒ තණ්හාව ක්ෂය කළ අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට තවත් වතුර පොවන්න යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තමයි සංඥා ක්ෂය කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිවනයි. එතකොට මේ මෙපමණකින් මේ අදට මේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට අවස්ථාව තිබුණොත් ජීවිතය රැකෙන පමණින් ඉදිරියට මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ මේ එක්තරා විදිහකට දරසුරුතලක් දැකීමට දෝමේ කළේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක පිළිගන්න සිද්ධ වුණා හොඳද නරකද කියන එක ශාසනය පිළිබඳව ඒක ඉදිරියටයි විසඳින්නේ එතකොට මෙතෙක් මේ දේශනාව අපි හමාර කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට தெருவான் ச ர ண ா